ස්වාමීන් වහන්සේ ආනදුර විජය සෞඛ්‍යත විද්‍යාලයේ අධිපතිව වැඩ විසූ අපවත් වදාළ රාජකීය පඬිත පූජ්‍යපාද මාධුපිටියේ ශ්‍රී මේදානන්ද අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ මෙම ධර්මානුශාසනාව නායක ස්වාමින්දයන් වහන්සේට උපහාර පිණිස ප්‍රචාරය කරන බව කරුණාවෙන් සලකන්න. කරුණා බලං විරිය බලං අනවජ්ජ බලං සංඝහ බලං ඉමානි කෝමික්ක වේ චත්තාරි බලානීති පින්වත්නි කුඩා ළමයිනි මේ ශ්‍රද්ධාවන්ත පින්වතුන්ට අද අපට දේශනා කිරීමට નિયમિતව ඇති අංගුත්තර චතුෂ්ක නිපාතයෙහි එන ඉන්ද්‍රිය වර්ගයෙහි දැක්වෙන ဒုတိ ය බල සූත්‍රයයි අප විසින් මාතෘකා කරන්නට යෙදුනේ. මේ විදිහේ සූත්‍ර පින්වත්නි තරමක් ගැඹුරුයි කියලා කියන්න ඕන. ඒ මොකද කරුණ වශයෙන් පමණයි හුඟක් දුරට අපිට මේ දේශනා විස්තර කරන්නට තිබෙන්නේ. මෙතනදී බුදුරජාණන් වහන්සේ බල හතරක් දේශනා කළා තිබෙනවා. චත්තාරිමානි වික්ඛවේ බලානි. මහණෙනි මේ බල හතරක් තිබෙනවානේ. කතමානි චත්තාරි. මොනවද ඒ හතර? පඤ්ඤා බලං, ප්‍රඥා බලය, විරිය බලං, වීරිය බලය, අනවජ්‍ය බලං, නිවැරදි බලය, සංඝහ බලං, සංග්‍රහ බලය කියන මේ හතරයි. දැන් එතකොට මේවා මොනවද කියලා පින්වත්නි අපි සලකා බලන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ නොඑක් නොඑක් තැන්වලදී සමහර විට එකම ධර්මය ක්‍රියා කරන්නා වූ ආකාරයෙන් වහන්සේ විවිධ නම් දේශනා කරලා තිබෙනවා. දැන් උන අපි බලමු ශ්‍රද්ධාව. අපි දන්නවා ශ්‍රද්ධාව අපිට ඊටාම අවශ්‍ය ධර්මයක් බව. ඒ වගේම අමුතුවෙන් ශ්‍රද්ධාව අඳුන්වන්නට උවමනක් නැහැ. ඒ තරමට බෞද්ධයන් දන්නවා. මේ ශ්‍රද්ධාව සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවලදී නොඑක් නම් වලින් එනවා. දැන් සමහර තැන්වලදී කියනවා සබ්බින්ද්‍රිය කියලා. සමහර තැන්වලදී කියනවා ශ්‍රද්ධා බල කියලා. මේ විදිහට එකම දෙය බුදුරජාණන් වහන්සේ ඒ ක්‍රියා කරන පිළිවෙල අනුව පින්වත්නි ඒවට එක එක නම් තබාලා තිබෙනවා. දැන් සාමාන්‍යයෙන් ගත්තම පඤ්ඤා කිව්වම නැත්නම් ප්‍රඥා කිව්වම අපි කවුරුත් දන්නවා නුවණ බව. ඉතින් සමහර තැන්වලදී පඤ්ඤා ඉන්ද්‍රිය නාමයෙන් පෙන්වලා තිබෙනවා. සමහර තැන්වලදී පඤ්ඤා බල නාමයෙන් පෙන්වලා තිබෙනවා. සමහර තැන්වලදී පඤ්ඤා පාරමී නාමයෙන් පෙන්වලා තිබෙනවා. ඔය එක එක නම් වලින් දුරජානන් වහන්සේ ඒ ධර්ම පෙන්වන්නේ ඒ ඒ අවස්ථාවන්හිදී වීර්යාදී ධර්ම ක්‍රියා කරන පිළිවෙල අනුවයි. මෙතනදී අද අපට දේශනා කරන්නට තිබෙන්නේ මේ බල ධර්ම ගැන නිසා මේ පින්වතුන්ගේ දැනීම සඳහා මම මේ මතක් කරන්නේ නැත්තම් මේ එක එකක් ගානේ විස්තර කිරීමට තරම් අපට කාලයක් නැති බව අපි දන්නවා. නමුත් අපි දැනගන්නට ඕනේ ධර්මයේ කෙරෙහි මහත් වූ ශ්‍රද්ධාව ඇති කර ගැනීමට තථාගතයන් වහන්සේගේ ප්‍රඥාව මොනතරම් පෘතුලද මොනතරම් දියුණුද කියලා දැනගෙන අපි බුදුන් කෙරෙහි ධර්මයේ කෙරෙහි සංඝයා කෙරෙහි රත්නත්‍රය කෙරෙහි මහත් වූ ප්‍රසාදයක් ඇති කර ගැනීමට අපි මේවා නම් වශයෙන්වත් පින්වත්නි දැනගැනීම ඉතාම ප්‍රයෝජනයි. ඔය බුදුහාමුදුරුවෝ ඒ පිටකත්‍රයේ එන නොඑක් තැන්වලදී මේ බල වශයෙන් දේශනා කරපු ධර්ම 68ක් තිබෙනවා පින්වත්. අන්න ඒක හොඳ වැදගත් කාරණයක්. හොඳට මතක තබා ගන්නට ඕනේ මම දන්නවා මේ වනාහන පුංචි ළමයි ලොකු පින්වතුන් සමහර විට අපේ ගරු ස්වාමීන් වහන්සේලා පවා බොහොම ශ්‍රද්ධාවෙන් බණහන බව අපි දන්නවා. ඒ නිසා හොඳට මතක තබා ගන්නට ඕනේ. ඒ ඒ ග්‍රන්ථවල කියන්නේ ධර්ම ග්‍රන්ථවල ඒ නිකායික ග්‍රන්ථවල සඳහන් වෙනවා මේ බල ධර්ම වශයෙන් පෙන්නන කරුණු 68ක් පින්වත්නි. ඒ 68 අපි නම් වශයෙන් මතක් කරන්නම්. හැබැයි විස්තර කරන්නට තරම් නම් වෙලාවක් නැහැ. අපට નિયમિત ඒ බල හතර විතරයි අපි විස්තර කරන්නේ. මෙන්න මේවා තමයි බල වශයෙන් අපේ පොත්වල සඳහන් වෙන්නේ. ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා, හිරි, ඔත්තප්ප, පටිසංඛාන, භාවනා, අනවජ්‍ය, සංඝහ, කන්ති, පඤ්ඤත්ති, නිජ්ජත්ති, ඉස්සරිය, අදිඨාන, සමත, විපස්සනා දැන් ওই ලැයිස්තුව හොඳින් අහගෙන හිටියොත් පින්වත්නි මෙතන මම නම් වශයෙන් බල ධර්ම 18ක් සඳහන් කළා. ওই 18 අපි හොඳට මතක තබා ගන්න ඕනේ. ඉතින් මේවා ගැන විස්තර අපේ ගරු ස්වාමීන් වහන්සේලා ධර්මදරයන් වහන්සේලා කරා ගිහිල්ලා විමසලා දැනගත්ත ඇති. එහෙම නැත්නම් පොතින් පතින් දැනගත්ත ඇති. එතකොට අපිට තව අඩුයි 50ක් පින්වත්නි. දැන් ඔය කිව්වේ බල 18ක්. තව 50ක් තිබෙනවා. ඒ 50 මෙහෙමයි ගණන් ගන්නෙ. ඒ 50 ගණන් ගන්නෙ 10 10. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. සීක බල තියෙනවා 10ක්. සීක බල 10යි. අසීක බල 10යි. සීනාසව බල 10යි. ඉද්ධි බල 10යි. තථාගත බල 10යි. එතකොට 10 ඒවා පහක් මම කිව්වා. 10 වරක් පහ 50නේ. එතකොට ඒ 50යි අර ඉස්සෙල්ලා කියාපු 18යි එක්කාසු කළොත් කොහොම බල ධර්ම පෙන්නලා තියෙනවා බුද්ධ ධර්මයේ 68ක්. අන්න ඒ 68ට අයිති බල ධර්ම හතරක් ගැනයි අද විස්තර කරන්නේ. විරිය, පඤ්ඤා, අනවජ්‍ය සංඝා. දැන් පඤ්ඤා, විරිය, අනවජ්‍ය සංඝා. අපි ඉස්සෙල්ලම විස්තර කරනවා පින්වත්නි පඤ්ඤා බලය. බල කියන වචනේ තේරුම දන්නවනේ පින්වත්නි අපි කවුරුත්. දැන් බලවතා මට බලය තියෙනවා. මම බලය පෙන්නනවා. ওই විදිහට පින්වත්නි අපි කතා කරනවා. මට ඇති බලය. මම බල ඇති කෙනෙක්. මට මෙච්චරක් මෙච්චරක් බලතල තිබෙනවා. ඒ විදිහට පින්වත්නි අපි කතා කරනවා. බලයෙන් කරන්නේ යම් කිසිවක් ක්‍රියාත්මක කිරීමයි. බලයෙන් කරන්නේ වෙන මුකුත් නෙමෙයි. ශක්තිය තියෙන්න ඕන පින්වත්නි යමක් දුවවන්ට. එහෙම නැත්නම් ක්‍රියාත්මක කරන්නට. දැන් අපි බලමු යමක් තල්ලු කරන්නට අපි හිතමු ටිකක් බර දෙයක් තල්ලු කරන්නට තම ඒ ඒ දේට වඩා තල්ලු කරනු ලබන දේට වඩා තල්ලු කරන පුද්ගලයාගේ බලයක් තියෙන්න ඕන. අන්න ඒ බලයට අපි කියනවා ශක්තිය කියලා සමහර විට නේද? දැන් දුර්වල ළමයෙක්ව තල්ලු කරන්න පුළුවන් ඊට වඩා බල ඇති ළමයෙකුට. දැන් වාෂ්ප බලය නිසා දුම්රිය ඇඟිම තල්ලු වෙනවා. වාෂ්ප බලය නිපද වූ වාෂ්ප බලය නිසා ඇඟිම තල්ලු වෙනවා. ඒ වගේම ඔරුවක් යනකොට අර හබල පදවනකොට ඒ හබලේ තියෙන ශක්තිය නිසා ඔරුව එහාට තල්ලු වෙනවා. එතකොට මේ බලයේ දැන් හුලඟක් හමනවා. උම තද හුලඟක් හමනවා. ඒ හුලඟේ ශක්තිය හැටියට තමයි යමක් ක්‍රියාත්මක වෙන්නේ. තරමක හුලඟක් නම් පින්වත්නි ගහක කොළ හොල්ලනවා විතරයි. තවත් ශක්ති සම්පන්න වුණොත් සමහර විට ගස්වල කඳන් පවා හොල්ලනවා. සමහර වේගවත් හුලං ඇති වෙච්ච වෙලාවේදී මේ හොඳ පින්නතුන්ට දකින්න ලැබෙනවා ඇති මේ කරටිය ඇඹරිලා යනවා පොල් ගස්වල. සමහර ඒ තරම් බලයක් තිබෙනවා. තවත් බලවත් වුණාම පින්වත්නි ඒ හුළඟ කුණාටුවක් වෙලා ආවොත් එහෙම ගස්කොළන් ඉදිරියට යනවා. ගෙවල් වල වහලවල් විසිරලා යනවා. අනේ ඒ විදිහට පින්වත්නි යම් යම් ධර්ම තල්ලු කිරීම පින්වත්නි බලයෙන් කරන දෙයක්. ඒකට එහෙමනම් අපි බලමු පඤ්ඤා ප්‍රඥාව. සාමාන්‍යයෙන් අපි කතා කරනවා පඤ්ඤා කියලා කිව්වම නුවණ දැනීම එහෙම ගන්න පුළුවන් නේද? එතකොට මේ දැනීම, මේ පඤ්ඤාව යම් කිසි ඒ පඤ්ඤාව තුල බලයක් තියෙන්න ඕන. එහෙම බලයක් හැටියට ක්‍රියා කරනවා නම් ඒ බලයක් හැටියට ක්‍රියා කරන අවස්ථාවේදී තමයි පඤ්ඤා බල කියන්නේ. දැන් මෙතන බුද්ධ ආගමේ උගන්වන පඤ්ඤා බලය කරන වැඩක් තියෙනවා. ඒක තමයි අත්‍යුත්තම බලය පින්වත්නි. දැන් බුද්ධ ආගම බෙදලා තියෙනවානේ කොටස් තුනකට. දැන් බුද්ධ ආගමේ කිව්වම මොකද්ද කියලා ඇහුවොත් අපිට කියන්න පුළුවන් බොහොම පහසුවෙන් බුද්ධ ආගම කියන්නේ අනිකක් නොව සීල සමාධි ප්‍රඥා මෙච්චරනේ බුද්ධාගම කියන්නේ සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතං බුද්ධාන ශාසනං ඒතං බුද්ධානං ශාසනං මේක තමයි සෑම බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව අවවාදය එහෙම නැත්නම් දේශනාව. එතකොට කොයි කොයි තරාතිරමක බුදු කෙනෙකුන් නමුත් ලෝකෙ පහළ වෙලා දේශනා කළේ දේශනා කරන්නේ මොනවද මේ තුනම පමණයි සීල සමාධි ප්‍රඥා ආදිම්මි සීලං දස්සෙය මජ්ජේ සමාධින් ඔය ආදි වශයෙන් පෙන්නනවා සීල සමාධි ප්‍රඥා තමයි පින්වත්නි ශාසනය හැටියට කියන්නේ එතකොට මොකද්ද ප්‍රඥා ප්‍රඥාවේ තිබෙන බලය ප්‍රඥා බලය නිසා තමයි පින්වත්නි අපේ පරමාර්ථය සිද්ධ වෙන්නේ. මේ හැමදෙනාම දන්නවනේ බෞද්ධයන්ගේ පරමාර්ථය මොකක්ද කියලා නේද? බෞද්ධයන්ගේ පරමාර්ථය තමයි සසර දුක නැති කර ගැනීම. වෙන මොකවත් නෙමෙයි. නොයෙක් නොයෙක් දිව්‍ය ලෝක, භ්‍රම ලෝක වල වරින් වර ඉපදී ඉපදී සැප විඳ විඳ ඉන්න එක නෙමෙයි බුදුහාමුදුරුවෝ උසස් හැටියට දේශනා කළේ. ඒ මොකද කොතන හරි ඉපදීම බුදුවරු පෙන්වන්නේ නැහැ සැපක් හැටියට. දුක්ඛා ජාති පුනප්පුනං. පුනප්පුනං ජාති දුක්ඛා. නැවත නැවත ඉපදීම පින්වත්නි දුකයි. ඒ ඉපදීම දුක නිසා තමයි අපි තේරුම් ගන්නට ඕනේ ඒ දුක ඉපදීමට හේතුව මොකක්ද කියලා. ඔය විදිහට මේ දුක කියන්නේ මොකක්ද? දුක හට ගැනීමයි කියන්නේ මොකක්ද? දුක නැති කිරීමයි කියන්නේ මොකක්ද? දුක නැති කිරීමේ මාර්ගය මොකක්ද? මෙන්න මේවා දැනගන්නා වූ නුවණ තමයි පඤ්ඤා කියලා කියන්නේ. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදයේ ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය ඥානං. මෙන්න මේ දුක දුක ඉපදීමට හේතුව දුක නැති කිරීම හා දුක නැති කිරීමේ මාර්ගය කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් දැනගන්නා වූ නුවණට තමයි මෙතන පඤ්ඤා කියලා කියන්නේ. ඒක පඤ්ඤා බලයක් පින්වත්. ඒ ප්‍රඥාව තුල ශක්තියක් තිබෙනවා මේ ලෝකේ සෑම දෙනාම කම්පා කරන බලවේගයක් තියෙනවා. අපි හැම දෙනාම දුකට තල්ලු කරන, අපි හැම දෙනාටම දුක ලබා දෙන, අපි හැම දෙනාම කරදරයට දාන විශාල බලවේගයක් තියෙනවා. මොකද්ද ඒකට තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අවිජ්ජා කියලා. නොදැනීම. නොදැනීම නිසායි පින්වත්නි අපි දුක් විඳින්නේ. කාමයන්ගේ ආදීනව නොදන්න නිසා පින්වත්නි අපි කාම සම්පත් හොයනවා. ওই විදිහට අපි මේ ලෝකයේ ගැන, ජරාව ගැන, මරණය ගැන, ව්‍යාධිය ගැන, දුක ගැන, දෝමනස්ස ගැන, ඌව ගැන හරි අවබෝධයක්, හරි දැනීමක් නැති නිසා පින්වත්නි අපි নানা ප්‍රකාර පටලැවිලි වලට භාජන වෙනවා. නොඑක් නොඑක් විදිහට පින්වත්නි අපි කරදර වෙනවා. අපි පීඩාවටපත් වෙනවා. එතකොට මේ මුළු ලෝකයාම පින්වත්නි පීඩාවටපත් කරවන්නේ කවුද? හොඳ හැටි බැලුවොත් අවිජ්ජා තමයි. නොදැනීම. ඒ අවිද්‍යාවෙන් කම්පා අවිද්‍යාවට බෑ. මේ කියන චතුරාරි සත්‍ය ප්‍රඥාව කම්පණය කරන්න. යමෙක් මේ සිව්සස් දැනීමේ නුවණ යමෙක් ලබා ගත්තොත් පින්වත්නි ඒ එක්කෙනා තමයි අර අවිද්‍යාව තල්ලු කරලා දාන්නේ. මේ අපි දැන් අදහස් කරන ප්‍රඥාව බලයක්. ඒ ප්‍රඥා බලය නිසා ඒ ශක්තිය නිසා අවිද්‍යාව තල්ලු වෙනවා. අවිද්‍යාවේ කියන්නේ චතුසු සත්‍යේසු අඥානං. තතුසු සත්‍යේසු අඥානං චතුරාර්ය සත්‍යයන් කෙරෙහි නොදැන්ම චතුරාර්ය සත්‍යයන් කෙරෙහි නොදැන්ම පින්වත්නි මහා මෝඩකමක් ඒ මුළු ලෝකයේම මේ මෝඩකමෙන් ආවරණය වෙලා තියෙනවා ඒ මෝ ආවරණය වෙච්ච ලෝකේට ආලෝකයක් දැක්වේ බුදුහාමුදුරුවෝ එතකොට මේ අවිද්‍යා නැමැති අන්ධකාරයෙන් ගැසී ගියා වූ එයින් කලව කලවර වූ හොඳ නරක නොතේරෙන මේ ලෝකයාට බුදුරජාණන් වහන්සේ කලේ මොකද්ද? යේන සද්ධම්ම පජ්ජෝතු ජාලිතෝ ජලිති දිනා බබලන 이르දි ඇති යම් තථාගත බුදුරජාණන් වහන්සේ නමක් විසින් සද්ධම්ම පජ්ජෝතෝ ජාලිතෝ සද්ධර්ම නැමැති පහන දැල්ලුවා. ඒ සද්ධර්ම නැමැති පහනෙන් තමයි පින්වත්නි අපිට ඒ ප්‍රඥා ශක්තිය ලබා ගන්න පුළුවන් වෙන්නේ. අඤ්ඤා බලය ලබා ගන්නට පුළුවන් වෙන්නේ. බෝධිසත්වයන් වහන්සේ බෝධිසත්ව කාලයේදී පින්වත්නි ලෞකික වශයෙන් උන්වහන්සේ ඔය ප්‍රඥාව දියුණු කළා. එහෙම දියුණු කළා තමයි අන්තිමේදී බෝධි මණ්ඩයේදී සෑම දෙයක්ම අතඟුලක්ෂේ දන්නා වූ නුවණ ලබාගත්තේ. ඒකට තමයි සබ්බඤ්ඤුත ඥාන කියලා කියන්නේ. ඒකට සබ්බඤ්ඤුත ඥානයත් පඤ්ඤා බලයි. ඒ සම්බන්ත ඥානී නිසා Taman වහන්සේට පුළුවන්කම ලැබුණා අනිකුත් හැම ශාස්ත්‍රවරයන්ගේම ඉදිරියේ ඉන්නට. එච්චර විතරක් නෙමෙයි උන්වහන්සේට ආවරණේ වෙච්ච කිසිවක් තිබුණේ නැහැ. එනිසා ඒ ඒකත් පඤ්ඤා බලයක් අනාවරණ ඥාන බලය. Taman වහන්සේ සියල්ල දැනවදාලා. අන්න ඒ විදිහේ ශක්ති සම්පන්න ප්‍රඥාව තමයි පඤ්ඤා බල කියලා කියන්නේ. ඒක එකවර එක එකවරටම අපට ලබා ගන්නට බෑ. ඒකට අපි බොහෝම උත්සාහ කරන්න ඕන. දැන් බෝධිසත්වයෝ ඒ පඤ්ඤා බලය ලබා ගන්නට පඤ්ඤා පාරමිතාව පිරුවා. ඒ පඤ්ඤා පාරමිතා පුරන කාලේ මහා පුදුම දේවල් උන්වහන්සේ සිද්ධ කළා මේ පඤ්ඤා බල නිසා. එහෙමනම් ඒ විදිහේ ශක්තියක් තියෙන අර චතුරාරි සත්‍යයේ නොදැනීම පිළිබඳ නොදැනීම සම්පූර්ණයෙන් නැති නැති කරන්නා වූ යම්කිසි මාර්ගඵල ප්‍රඥා විදර්ශනා පඤ්ඤාවක් තිබෙනවා නම් ඒකයි පඤ්ඤා බල කිව්වේ. ඒ ප්‍රඥාවට තිබෙනවා සහජාත ධර්මයන්ට උදව් දෙන යම්කිසි බලවේගයක්. ඒකත් පින්වත්නි පඤ්ඤා බලයි. ඒ වගේම ඒ ප්‍රතිවේධ කරන ධර්ම තිබෙනවා නම් ඒ ප්‍රතිවේධ කරන ධර්ම ඊතා පිරිසිදු කිරීමේ බලයක් ශක්තියක් මේ ප්‍රඥාවට තිබෙනවා. පටිවේදාදි විශෝධනට්ඨේන පඤ්ඤා බලං. මෙතන අපි උපාක් මානසි ගන්නේ නිකම්ම පඤ්ඤා නැතුව මේ බල කියන්නේ මොකද කියන එක මේ පින්නතුන්ට පෙන්වා දෙන්නයි තරමක් ගැඹුරු වෙන්න පුළුවන් අද ධර්ම දේශනාව. ඒ වගේම ඒ විපස්සනා පඤ්ඤා එහෙම නැත්නම් මාර්ග ප්‍රඥාවට තිබෙනවා චිත්තයාගේ අදිෂ්ඨානේ ඇති කරන ශක්තියක්. ඒ චිත්තය දුර්වල කරන්නේ නැතුව චිත්තාදිෂ්ඨානය ශක්තිමත් කරන්නා වූ ශක්තියක් ඒ ප්‍රඥාවට තිබෙනවා. ඒ නිසා චිත්තස්ස අදිඨානට්ඨේන පඤ්ඤා බලං කියලා පෙන්නනවා. චිත්තයාගේ අදිෂ්ඨානය ඇති කරන අර්ථයෙන් ප්‍රඥා බලය කියලා කියනවා වගේ. ඒ වගේම සිත බොහෝම පිරිසිදු කරනවා ප්‍රඥාවෙන්. ආලෝක සූත්‍රයේදී දේශනා කළා නිය පින්වත්නි පඤ්ඤාය පරිසුද්ධති කියලා. සත්වයා පිරිසිදු වෙන්නේ කොහොමද කියලා ඇහුවම බුදුහාමුදුරුවෝ උත්තර දුන්නේ පඤ්ඤාය පරිසුද්ධති. දුක ගෙවෙන්නේ දුක නැති කරන්නේ වීරියෙන් පිරිසිදු බව ලබන්නේ ප්‍රඥාවෙන් කියලා. චිත්තස්ස වෝදානට්ඨේන පඤ්ඤා බලං. ප්‍රඥාව බලයක් වෙන්නේ ඒ ප්‍රඥාවට තිබෙන ශක්තියක් චිත්ත වෝදාණය සිතේ පිරිසිදුකම ඇති කිරීමට ඒ වගේම එච්චර විතරක් නෙමෙයි ඒ ප්‍රඥාවට පුළුවන් විශේෂ අධිගම ලබා දෙන්න විශේෂ අධිගම ලබා දීමේ ශක්තියක් ප්‍රඥාවට තිබෙන නිසා ඒ ප්‍රඥාව බලයක් වෙනවා එච්චර විතරක් නෙමෙයි අපි හිතමු සෝවාන් මාර්ගඥානෙ ඒ සෝවාන් මාර්ගඥානිය ලබා ගත්තම එතනින් ඒ ප්‍රඥාව නවතිනවා නෙමෙයි ඒ මාර්ග ප්‍රඥාව පින්වත්නි එතනින් නවතින්නේ නැහැ. උත්තරින් පටිවේදනට්ඨේන තව ඉදිරියට තියෙන සකෘදාගාමි අනාගාමි අරියත් කියන ඒ මාර්ගයන් ප්‍රතිවේද කිරීමට පුළුවන්කම ලබා දෙනවා ඒ එක් එක් මාර්ග ප්‍රඥාව. ඒ නිසා උත්තරින් පටිවේදනට්ඨේන පඤ්ඤා බලං කියලා උගන්වලා තිබෙනවා. ඒ ඉදිරි ඉදිරියේදී ඒ ඒ ධර්ම ප්‍රතිවේද කිරීමට මහත් වූ ශක්තියක් තියෙන නිසා මේ පඤ්ඤා බල කියනවා කියලා. එච්චර විතරක් නෙමෙයි අර කියාපු චතුර්විධ නොදැනීම ඈත් කරලා ඒ චතුරාරි සත්‍යය අවබෝධ කරවන අර්ථයනොත් පින්වත්නි සත්‍යාභි සමට්ඨේන පඤ්ඤා බලං කියලා පෙන්නනවා. ඒ සත්‍යයන් අවබෝධ කරවන අර්ථයනොත් මේ ප්‍රඥාව ලොකු බලයක් ශක්තියක් තියෙන ධර්මයක්. අන්තිම වශයෙන් ඒ ප්‍රඥාවෙන්ම තමයි සත්වයා පින්වත්නි Nirodhayehi තබන්නේ. Nirodhe කියලා කියන්නේ නිවනයි. ඒ ප්‍රඥා බලයෙන්ම තමයි පින්වත්නි නිවන අවබෝධ වෙන්නේ. වෙන ධර්මයකින් නෙමෙයි. ඒ නිසා Nirodhe පතිත්ථානට්ඨේන පඤ්ඤා බලං ප්‍රඥාවට තිබෙනා ලොකු බලයක් ඒ Nirodhayehi පිටුවාලීම. ওই විදිහේ පින්වත්නි ලෞකික ප්‍රඥාවෙන් පටන් අරගෙන ඒ චතුරාරි සත්‍ය වසන්නා වූ අවිද්‍යාන්ධකාර පටලය සම්පූර්ණයෙන් නැති කරලා හරියට වලාහකයන් බිඳගෙන එන වැහි වලාකුළු බිඳගෙන එන සූර්යා යම්සේ ප්‍රභාස්වරණම් අන්න ඒ විදිහේ ආලෝක සම්පන්නව විමුක්තිය ලබා දෙන්නා වූ උදාර වූ ප්‍රඥාවට හා ඒ ප්‍රඥාවේ තියෙන ශක්ති විශේෂයට කියනවා ප්‍රඥා බල කියලා. ඔයිට වඩා ප්‍රඥා බල ගැන විස්තර කරන්නට වෙලාවක් නැහැ. ඊළඟට විරිය බල. විරිය කියන වචනය ඕනතරම් පුරුදු දෙයක් නේද? මේ ඇත්තන්ට බණහන නිතර බණහන ඇත්තන්ට සාසනික වශයෙන් විරිය කිව්වම සතර සම්‍යක් ප්‍රධාන වීරිය ගැන මතක් වෙනවා. නූපං කුසල් උපදවා ගැනීමට ඇති කරන වීරිය, උපං කුසල් වැඩි කර ගැනීමට ඇති කරන වීරිය නූපන් අකුසල් නූපදවා ගැනීමට ඇති කරන වීරිය, උපන් අකුසල් නැති කර දැමීමට ඇති කරන වීරිය, ওই විදිහට චතුරංග සමන්වාගත වීරිය ගැන මේ හොඳ පින්නතුන්ට මතක් වෙනවා. දැන් ඒ වීරිය බලයක් වෙන්නේ කොහොමද කියන එක ගැන ඒ විරිය බල ගැන බුදුහාමුදුරුවෝ කතා කරලා තියෙනවා මේ විදිහට කතමන් තස්මින් සමයේ විරිය බලං හෝති යෝ තස්මින් සමයේ චේතසිකෝ විරියාරම්භෝ නික්කමෝ පරක්කමෝ උස්සාහෝ වායාමෝ උස්සෝල්හි තාමෝ දිති අසිතිල පරක්කමතා අනික්කිත ඡන්දතා අනික්කිත දුරතා දුර සම්පග්ගා හෝ විරියං විරීන්ද්‍රියං විරිය බලං සම්මා වායාමෝ ඉදං තස්මින් සමයේ විරිය බලං හෝති දැන් බලනකො ඒ පාඨය හොඳට පාළි තේරෙන කෙනෙක් අහගෙන හිටියම ඒ සම්මා වායාම තමයි පින්වත්නි මේ විරිය බල කියලා කියන්නේ සම්මා වායාම කියන්නේ නිවැරදි යහපත් උත්සාහයයි. එතකොට බෞද්ධයාගේ පරමාර්ථයේ වූ අමා මහ නිවන ලබා ගන්නට නම් අපිට ඕනේ සම්මා වායාම. දැන් බලන්න බෝධිසත්වයන් වහන්සේ විරිය පාරමිතාව පුරන කාලේ මොනතරම් උත්සාහයකින්ද ක්‍රියා කළේ කියලා. දැන් මහා ජනක ජාතක වැනි ජාතකවලදී මහා සාගරයේ වැටිච්ච වෙලාවේදී උන්වහන්සේ මොනතරම් වීරියක් අරගෙන ගොඩ පීනුවද තමන්ගේ අර්ථය පින්වත්නි සිද්ධ කරගන්නට දුක නැති කර ගැනීමට වීරියයි තාම ප්‍රධාන වෙනවා විරියේන දුක්ඛං අච්චේති එතකොට වීරිය නැත්තම් සෝමාරිණං කම්මැලිණං අලසණං පින්වත්නි අපට මේ සංසාර සාගරයෙන් එතර වෙන්න බෑ ලෞකික වශයෙන් අපේ ජීවිතයේ අපි බලාපොරොත්තු වන සැප තියෙනවා නම් යහපත තියෙනවා නම් ඒ සැප සම්පත් ලබා ගැනීමට පවා අපේ උනන්දුවක් අපේ උත්සාහයක් නැත්නම් පින්වත්නි අපට ලෞකික සැපයක් ලබා ගන්නට බෑනේ. දැන් අපේ තියෙන දුර්වලකම් ජාතික වශයෙන් හෝ වේවා ආගමික වශයෙන් හෝ වේවා රටවැසියන් වශයෙන් හෝ වේවා අපේ තියෙන යම් යම් දුර්වලතා තියෙනවා. අනිකුත් ජාතිකයන් සමග අනිකුත් රටවැස්සන් සමග සංසන්දනය කරලා බලනකොට පින්වත්නි අපි බොහොම ඔතෑණි දුර්වල පිරිසක් වෙලා තිබෙනවා. ඒ දුර්වලකම් වලින් කවදාක්වත් අපේ පරමාර්ථය ඉෂ්ට කරගන්න බෑ. ඒකොට වීර්යය අපිට ඕනෑ, උනන්දුව අපිට ඕනෑ, උත්සාහය අපිට ඕනෑ, ප්‍රධාන වීර්යය අපිට ඕනෑ. පින්වත්නි සාමාන්‍යයෙන්වත් අපේ සම්පත් දියුණු කරගන්න නම් ඉගෙන ගන්න පුද්ගලයා ඒ ඉගෙනීම කරන කාලයේ මහත් වූ වීර්යයක්, මහත් වූ පරාක්‍රමයක්, මහත් වූ උත්සාහයක් පින්වත්නි ඇති කරගන්න ඕන. අලසකම, සෝමෑරිකම, කම්මැලිකම පින්වත්නි අපි ඒව නැති කර ගැනීමෙන් තමයි විරිය ඇති කරගන්නට පුළුවන් වෙන්නේ. ආරබත නික්කමත යුඤ්ජත බුද්ධ ශාසනේ දුනාත මච්චුනෝ සේනං නලාගාරංව කුංජරෝ මේ ගාථාව අපි නිතර සිහිපත් කරන්න ඕනේ. මේ වීරිය බලය කොච්චරද කියලා තේරුම් ගැනීමට නම් බුදුරජාණන් වහන්සේ මේන් දේශනා කළේ ආරබත ආරම්භ කරව. පටන් නොගෙන ඉන්නේපා. ඕ මට බෑ හෙට පුළුවන් අනිද්ද පුළුවන් අපි දුර්වලයි අපිට ඕවා කරන්න බෑ කියන මේ හැඟීම් වැරදි. ආරබත පටන් ගන්න ඕනේ. මේ මේ දේ කරනවයි කී කී ඉඳීමෙන් පින්වත්නි කෙරෙන්නේ නැහැ. අපි මේ දේ කරන්න ඕනෑ කීකී ඉඳීමෙන් පමණක් පින්වත්නි ඒ දේ කෙරෙන්නේ නැහැ. සිංහයා මහත් වූ බල සම්පන්න මෘග රාජයා වුණාට පින්වත්නි සිංහයා කිසියම් උත්සාහයක් ප්‍රයෝගයක් මහන්සියක් ගත් නැත්නම් එයා මෘග රාජයාය කියලා වනේ ඉන්න සිව්පාවුන් ඒ සිංහයාගේ කටට එන සිරිතක් නෑ මම සිංහය සිංහයෙක් මේ කියන මානය දර්පය හිතටගෙන ඒ තමන්ගේ ගුහාවේ ඉඳගෙන කට ඇරගෙන හිටියට සිව්පාවරු සිව්පාවුන් උගේ කටට ඇතුල් වෙන්නේ නැහැ. මන්ද උත්සාහයක් ලබන්න ඕන. උත්ථානේ නප්පමාදේන සංයමේන තමේනච යනාදී වශයෙන් ධම්මපදයේ නොඑක් තැන්වල ওই උත්ථාන වීරිය ගැන, වීරිය බලය ගැන, වීරිය ශක්තිය ගැන කොච්චරවත් පින්වත්නි දේශනා කරලා තියෙනව නේද? ඒ නිසා අපි ආරම්භ කරන්න ඕන. බල බල ඉඳලා බෑ. පටන් ගන්න ඕන. අපට කරන්න තියෙන යුද්ධය විශාලයි. අපට තියෙනවා බෞද්ධයන් හැටියට කෙලෙස් සටනක් කරන්න. රාග, ద్వේෂ, මෝහ, මදමාන, ඊර්ෂ්‍යා, අහංකාර, මිත්‍යා දෘෂ්ටි ආදී විවිධ ක්ලේශයන්ට විරුද්ධව අපට එඩිතර පියවරක් ගන්නට නම් අපි ඔතෑනිව, කම්මැලිව, දුර්වලව බොහොම නිකම් වීරිය මදව හිතියොත් කරන්න බෑ. වීරිය තමයි ශක්තිය තියෙන්නේ. එතකොට ආරබත නික්කමත යුඤ්ජත බුද්ධ ශාසනයේ බුද්ධ ශාසනයේ යෙදවනවායි කියන්නේ ත්‍රිවිධ ශික්ෂා පරිපූර්ණේ කිරීමයි. පුළුවන් තරම් සිල් රැකීමට හිත එකඟ කර ගැනීමට හා සියසිත පිරිසිදු කර ගැනීමට අනන්ත අප්‍රමාණ වීරයක් අප්‍රමාණ ධෛර්යයක් පින්වත්නි අපට ඕන කරනවා. අන්න ඒ වීරිය නිසා තමයි පුළුවන්කම ලැබෙන්නේ බුදුපසේ බුදුමහරහත් කියන ත්‍රිවිධ බෝධියම ලබා ගන්නට. එහෙම අප්‍රමාණ වීරියක් කොච්චර කාලයක් අපේ බෝධිසත්වයන් වහන්සේ පිරුවද සාරා සංකල්ප ලක්ෂයක්. රන්නවාණියේ නොයෙක් නොයෙක් ජාතක දේශනාවලදී වාස්සේ මොනතරම් වීරියක් ගත්තද කියලා උත්සාහයක් ගත්තද කියලා බොහෝම 550 ජාතකයේ එන ජාතක දේශනාවලින් මොනතරම් වීරියකින්ද උන්වහන්සේ වැඩ කළේ බව තමන්ගේ ඥාතීන් වෙනුවෙන් තමන්ගේ රට වෙනුවෙන් සමය වෙනුවෙන් ඒ ඒ අවස්ථාවන්හිදී උන්වහන්සේ ලොකු වීරියක් ගත්තනි. ඉතින් පින්වත්නි අපිට ඒ තරමට බැරි වුණත් අපිත් පුළුවන් තරම් අපේ ක්ලේශ ධර්මයන්, පාප ධර්මයන් ඇති කර ගැනීමට උදාර වූ වීරියක් ඇති කර ගන්න ඕනේ. ඒ විරිය තුල තිබෙනවා මහ ලොකු බලයක්. ඒකයි පින්වත්නි විරිය බල කියලා කියන්නේ. ඊළඟට අපිට උිට වැඩිය විරිය බල ගැන කතා කරන්න ඉඩ නැහැ. ඊළඟට අනවජ්‍ය බල ගැන ගමු. අනවජ්‍ය බලය කියන්නේ පින්වත්නි ගිහියෙකුට උවත් පැවිද්දෙකුට උනත් තමන්ගේ ගිහි ධර්ම පූර්ණේ කිරීමේදී පැවිදි ධර්ම පූර්ණේ කිරීමේදී තමන් යම් තරමක් දුරට සීලවන්ත නම් තමන් යම් තරමක් දුරට ගුණවන්ත නම් තමා යම් තරමක් දුරට ධාර්මික නම් අන්න ඒ තරමට ඇති වෙන ලොකු ශක්තියක් තියෙනවා. ඒකට කියනවා අනවජ්‍ය බල කියලා. ඔක්කෝ උඟාක් බලවලට වඩා ඊටා උතුම් බලයක් පින්වත්නි අනවජ්‍ය බල. අපි එක එක්කෙනා කල්පනා කරාම පුද්ගලිකව තම තමන් ගැන මම මේ විදිහට සමාජයට අනුශාසනා කරනවා මේ විදිහට මං ක්‍රියා කරනවා නමුත් මගේ දෝෂ මොනවාද අන්න Tamanටම තේරෙනකොට පින්වත්නි ඒක බොහොම ලොකු මදිකමක් වෙනව නේද? එහෙම නෙමේ පුරාණ භික්ෂූන් වහන්සේලා අතර හිටියා මේ අනවජ්‍ය ගුණය නිසා. ඒක අනවජ්‍ය බලයක් වීම නිසා පුළුවන්කම ලැබුණා ඒ ඇත්තන්ගේ సంతානි තිබිච්ච පාප ධර්මයන් සම්පූර්ණයෙන් නැති කරලා රහත් බව පවා ලබා ගන්න. දැන් බලන්න අර තිස්ස තෙරුන් වහන්සේගේ කතාවේ කියලා කතාවක් එනවා ධම්මපදේ ඒ තිස්ස තෙරුන් වහන්සේ බුදුහාමුදුරුවන්ගෙන් කමඨාන් ඉගෙනගෙන පින්වත් නිගල්ලෙනකට භාවනා කරන්නට ගියා. ඒ ගිය වෙලාවේදී එතන අරක්ගත්තු దేవතාවෙකුට ඉන්න බැරි වුණා. එයාට බිම බැහැලා ඉන්න වුණා. එයා කල්පනා කළා මේ හාමුදුරුවෝ එක දවසකින් යයි කියලා නෑ. දවස් දෙකක් තුනක් නවතින පාට පේනවා. මෙයා හිතුවා තව දවස් 3-4කින් යයි කියලා නෑ. දැන් බැලුවකොට වස් කාලය තුලම හිටියා. ඉතින් දැන් මෙයාට ඕනකම තිබුණා මේ దేవතාවට මේ භික්ෂුව එලව ගන්න කොහොමාරි. ඒ භික්ෂුව ළඟ තිබුණා විශාල බලයක්. මොකද්ද? අනවජ්‍ය බලය. Tamange සීලේ කිසිම තුවාලයක්, කිසිම වරදක් නැහැ. අන්න ඒ බලය තිබුණා අනවජ්‍ය බලය. ඒ අනවජ්‍ය බලය කිලුටු කරන්නට దేవතාව ලෑස්ති වුණා. దేవතාව ඒ හාමුදුරන්ට උපස්ථාන කරන කුලයක එක්තරා තරුණියකට ආවේශ වුණා. ආවේශ වෙලා කිව්වා අන්න අහවල් තිස්ස හාමුදුරුවන්ගෙන් බෙහෙතක් අහගෙන ඇවිල්ලා පිළියම් කළොත් තමයි මේ ආවේශේ නැති වෙන්නේ මේ ලෙඩේ සනීප වෙන්නේ කියලා. ඒ භක්තිමත් උපස්ථායක කුලේ ප්‍රකාශ කළා අපෝ ඒක නම් අපිට කරන්න බෑ. ඒ හාමුදුරුවන්ව වෙදෙක් කරන්න අපිට බෑ. අපිට බෑ බේත් ඉල්ලන්න කියලා. එහෙම කියලා කියලා නොඑක් ඒවා කියලා කියලා අන්තිමේදී කිව්වා එහෙම බැරි නම් ඒ හාමුදුරුවන්ගේ ගෙදරට වඩම්මලා පය හොදවලා දානයක් දෙන්නtei ඒ পায় හොදපු වතුර මේ ලෙඩාට පොවන්ටි කියලා. මේ මොකද එතනිනුත් මොකක් හරි වැරද්දක් අල්ලගන්න. පස්සේ තිස්සා හමුදුරන්ට ගිහිලා ආරාධනා කළ බැරිම තැන මේ උපස්ථායක කුලේ පින්නතුන් තිස්සා හමුදුරුව වැඩියම කකුල් හොදලා ඒ වතුර පැත්තකින් තියලා මේ හාමුදුරන්ට දාන දීලා පිටත් කරා. අර වතුර පොවාල ලෙඩා හොඳ කළා. මේ හාමුදුරුව මුකුත් දන්නේ නැහැ. මේ පය හොදපු වතුර අර ලෙඩාට පොවාපු බවක්වත් මොකක්වත් ඒ දන්නේ නැහැ. මේ හාඳුරෝ දානේ වළඳලා එනකොටම ඒවතාවා ඉදිරියට ඇවිල්ලා සැර වෙලා සීලය කිලුටු කරගත්ත නේද මෙච්චර කල් ලොකුවට හිටලා දැන් වහාම යන්න පුළුවන් මගේ නිවසින් කියලා එනවගත්තා ඒ පාර ඒ හාඳුරකෝ එහෙම යන්නේ නෑ මගේ සීලේ කිසිම අපිරිසිදුකමක් නෑ මට විශ්වාසයි මගේ සීලේ තමුන්නාංශ වෙදකම් කරේ නැද්ද මම කරපු වෙදකමක් නෑ එහෙනම් අතන අර පය හොදක් වතුර බීලා නේද අර ලෙඩා හොඳ වුණේ එතනදී ඒ හාමුදුරන්ට හරි සන්තෝෂයක් ඇති වුණා. පේනවා නේද අමනුෂ්‍යයොත් අපේ සීලය හොයනවා. නමුත් ඒගොල්ලන්ට හොයාගන්න දෙයක් මන් ළඟ නැහැ. නැති කමට අර විදිහේ බොරු වරදක් මා අපිට දැම්මා. අනේ සාදු සාදු මගේ සීලය පිරිසිදුයි. මගේ මම අනවජ්‍ය සැපේ විඳිනවා. අයියෝ සාදු සාදු කියලා ඒ තමන්ගේ සුද්ධ වූ සීලය ආවර්ජනා කරනකොට පින්වත්නි ප්‍රීතිය ඇති වෙලා ඒ ප්‍රීතිය දියුණු කරලා ඒවා විදර්ශනාවට නගලා ඒ හාමුදුරන්ට පුළුවන්කම තිබුණා එම ඉරියව්වේදීම සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් යන සතර මඟ සතර ඵලයන්ට පැමිණීමෙන් උතුම් වූ අරිහත්ත්වයේ ලබාගෙන අමා මහ නිර්වාණ ධර්මයේ සාක්ෂිරීමට බලන්න අනවජ්‍ය බලය කොච්චර හොඳද කියලා ඕන ගිහියෙකුට ඕන පැවිද්දෙකුට තියෙනවා නම් Taman ගැන පරීක්ෂා කරනකොට Taman අතේ කිසිම වැරදක් නැහැ කියලා ඕනම දෙයකට ඉදිරිපත් වෙන්න පුළුවන් නේද අන්න ඒක තමයි අනවජ්‍ය බලය. අනවජ්‍ය බලය කියන්නේ ඒකයි. අනුන් කොච්චර ගර්හා කළත්, අනුන් කොච්චර නොඑක් නොඑක් අමාරුකම් වලට දාන්න හම්බ වුණත්, Tamange හිත සාසුද්ධ නම්, Tamange අතේ කිසිම වරදක් නැත්නම් අපට කිසිවකට බය වෙන්න දෙයක් නැහැ. අන්න ඒකයි පින්වත්නි අනවජ්‍ය බල කියන්නේ. දැන් අපි බල තුනක් ප්‍රකාශ කළා. පඤ්ඤා බල, විරිය බල සහ අනවජ්‍ය බල. ඊගාවට තියෙනවා සංගාහ බල කියලා. සමහර තැනකදී සංඝහ කියලා තියෙනවා. කොයික උනත් වරදක් නැහැ. සංඝාහ බල කියලා කියන්නේ මේ సంతානේ තමන්ගේ විමුක්තියට උවමනා කරන ප්‍රඥාදී ಗುಣධර්ම එකතු කර ගැනීමේ පුදුම ශක්තියක් තියෙන්න ඕනේ යෝගාවචරයේ. කුණාම ඒ එක අනිත් එක තමන් වෙත පැමිණෙන ආගන්තුකාදී අයට ඒ ඒ සුදුසු පිළිවෙලට විනයානුකූලව ඒ ඇත්තන්ට සංග්‍රහ කිරීම ඒ කියන්නේ කෑමට සුදුසු වෙලාවක් නම් කෑම ටිකක් දීම, බීමට සුදුසු වෙලාවක් නම් බීම ටිකක් දීම, වචනයෙන් පිළිසඳරින් කතා කරලා සතුටු කළ යුතු නම් ඒ විදිහේ වත් පිළිසඳරින් කතා කරලා සතුටු කිරීම ඒවා සංග්‍රහ බල හැටියටයි පේන්නේ. ඒ පිළිබඳ හුඟක් විස්තර කිරීමට අවස්ථාව නැහෙනේ. ඒ නිසා දැන් නැවතත් අපි ආපහු බලනවා නම් අද කතා කළේ ဒုတိ ය බල සූත්‍රයයි. ဒုတိ ය බල සූත්‍රයේ අපි විස්තර කළා ශක්තිය බලය පිළිබඳ ඒ මොනවා බලද ප්‍රඥාවේ තිබෙන ශක්තිය පඤ්ඤා බල ඒ වගේම වීර්යයේ තියෙන ශක්තිය විරිය බල නිවැරදි භාවයේ තියෙන බලය අනවජ්‍ය බල සංග්‍රහ කිරීමේ එකමුතු කර ගැනීමේ බලය ඔවා ඔක්කොම පින්වත් මේ ධර්මකාණ්ඩයට ඇතුළත් කරනකොට අර අපි ලෞකික දේවල් විස්තර කරාට ඒවා නෙමෙයි හුඟක් බලපාන්නේ බෞද්ධ වූ අපි ගිහි පැවිදි පින්නතුන් මාන්සි ගන්නේ සකල ක්ලේශයන් ප්‍රහීන කරලා උතුම් වූ අරිහත්ත්වේ ලබා ගන්නයි. ඒ අරිහත්ත්වේ ලබා ගැනීමට හේතු වන විදිහට මේ බල ධර්ම ඇති කර ගැනීමෙන් අපට පුළුවන්කම තිබෙනවා දාත්‍යාදී සකල සංසාර දුක නිදහස් අජරාමර සංඛ්‍යාත නිට්ට්‍ය මංගල පරම රමණීය අති උතුම් අමා මහ නිර්වාණ සම්පත් ළඟා කර ගන්නට. ආකාශත්තා ච භුම්මත්තා දීවානාගා මහිද්ධිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්ධිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්ධිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං බුදු ගුණ මුත් තෙපුල් මෙත් බහාවුන් මුත් සිත් නොවේවා කෙනෙක් හිතු පරවැඩ මුත් පියෝමා ධර්මශ්‍රවණානි සංසයෙන් සියලු දෙනාටම නිවන් සැප ලැබේවා අද ධර්මානුශාසනාව පැවැත්වුවේ පානදුර විජේ සෞගත විද්‍යාලය අධිපතිව වැඩවිසූ අපවත් වී වදාළ රාජකීය පඬිත පූජ්‍යපාද මාතුපිටියේ මේදානන්ද අනුනායක ස්වාමින්දයන් වහන්සේ අපවත් වී වදාළ නායක ස්වාමින්දයන් වහන්සේට උපහාර පිණිස එම ධර්මානුශාසනාව ප්‍රචාරය කළ බව කරුණාවෙන් සලකන්න